නිරෝධාන පස්සේ පස්සේ සාමයේ සිටින්නේ නිරෝධාන පස්සේ පස්සේ සාමයේ සිටින්නේ කියනවා කොටිසාලලයි අපම ඉස්සේ අනාගත කරනවා එන්න අදහස් කරන්නේ සීල සමාධි ප්‍රඥාන සිතිස්ථාන ප්‍රෝග්‍රෑම් වල ආකාරයේ නිරෝධය දක්වන ආස්වාස්වාස්වාන භාවනාවේ දෙන්නේ. එතකොට අප මේකේදී මේකේ මාතයද අනිත්‍යම සත්‍යනාවගෙන අනිත්‍ය දකින්න ආස්වාද ප්‍රස්තාව සම්මානීය ආකාරය ගැන විස්තරයක් කරා. අද අප කතා කරන ගැන්නේ විවිධ බලන පස්සනාව පිළිබඳවයි. අනිත්‍ය සහ නිරෝධයේ අතරේ වෙනස් වෙනසක් තිබෙනවා. දෙකම කියන්නේ අනිත්‍ය කියන්නේ නිවන් කෙරෙන්නේ නිතරම නිතරම ඇති වෙන නැති වෙන දුක දුන ආකාරය අනිත්‍ය යන ආකාරය නිරෝධාර ලක්ෂණාව කියන අප විස්තර කරන්න යන්නේ නිරෝධ කියන්නේ අනිත්‍ය නෙවෙයි නිවියාම නිවියාම නිවියාම ගැන අදහසක් තියෙනවා දැක්කේනවා උදාහරණයක් කිව්වොත් මේක සංස්කරණයේ සංස්කරණයේ දැක්කේ නෑ නිවියාම කියන දෙකෙන් සකස් කරගෙන ලක්ෂණ අනිත්‍ය ප්‍රත්‍යක්ෂණා වෙනවා. ඒ වෙනුවෙන් පස්සේ කරන දෙයක් බවට සමහර වෙලාවට සත්‍යයෙන් පස්සේ ඇතුළු සත්‍යවලින්ද එකතම කල්පනා කරනවා. අනේ කලවර දැක්කම දැනෙනවා මේ සංස්කාරයන් නිවියම් තුනයි නියෝගය කියන අපස්සක් දක්වනවා. ඒකත් මොකද කියන්නේ මොනවාද? සරස්වතී කියන මහත්මය ලබාලා සංසංකාරයේ විදිහටම සූත්‍රය දාට කියනවා මොකද කියන මහත්මය වෙනවා නිරෝධම නිරෝධම වගේ ඉස්තිකේ අතනම බල පතරම බඳු නිරෝධම ඇති මේ නිරෝධම නිරෝධම කියන බුද්ධ ඥාන මහත්මය කතා කරනවා මොනවද මේ නිරෝධම කියන්නේ මෙන්න ආද කියන ආන්දේ සුදානම් සුදුසුම වෙනවා. එතකොට විඥානය මහත්සේ ලබනවා. රූපං කෝලාර්ථේ නිරෝධ සම්මෝ රූපේ රාගය සාධයන් නම් රාගය නැති වෙන ධර්මයක් නිවන ධර්මයක්. වේදනානි දුක්ඛං වේදනානි දුක්ඛං සංඥා නිරෝධං සංඥාව නිරෝධ සංඥා සංඛාරයන් නිරෝධය සංඛාරයන් නිරෝධය විඥානයන් නිරෝධය විඥානයන් නිරෝධය අපි බලන්න කියන්නේ සංකප්පෝදේ පිළිබඳව ඇතිවන නිරෝධය නිරෝධය සංකප්පෝදේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඒ පහතේ මේ විශ්යම අන්තයක් ඇතිවෙනවා ඒකට දක්වන්නේ කියන්නේ මේ තියෙන නිරෝධය කරනවා ප්‍රධාන වශයෙන් පංචස්කන්ධ සංස්කාරගත ශරීරය ජීවිතයන ආකාරය මුත්‍ත්‍යයන ආකාරය ඇටට ඇටට භාවනාව දිනනකොට මුළු දුක්ඛේ ජීවිතයන ආකාරය අත්විඳ මොනකදයක් වතුරට දාපුවම මෙලිකට නැත්තේ නැති ජීවිතයන ආකාරය මොන මේ ජීවන සංස්කාර ධර්මයන් නිරුද්ධ ජීවිතයන ආකාරයයි ප්‍රශ්නයක් යන්නේ අද මේ කරන දැනගන්න භාවනාව පිළිබඳ එතකොට මේ නිරෝධ ධර්ම නිරෝධයේ ගැටීම අවස්ථා තුනකදී අපට අත්දැකීම පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි මේ සෝවාන් ආදී මාර්ග පරියන් ලැබීමට ප්‍රතිනායි පූර්ව භවන් වශයෙන් අපේ විපස්සනා භවනාවේ යෙදී මෙලෙසින් සිටින විට මේ පංචස්කන්ධයේ නිරන්තරයෙන් නිරතුරුව පිළිදෙන යන ආකාරය දක්වනවා. ඒකයි අපේ සීස අවධානය යොමු කරන්න ඕන. මෙන්න කරන යනකොට ඊළඟ අවස්ථාව තමයි මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී කියන සංස්කාරය නිරුද්ධ වෙන ආකාරය දක්වනවා. මේ අවස්ථාව තමයි මාර්ග ඵලයක් ලැබුවාට පසුව ඒ මාර්ගය සම්පූර්ණයෙන් ලැබුණ යන පිළිවෙත ධර්ම නිරුද්ධ ආකාරයේ දක්නා පැතිරී යන උපදවන අවස්ථාවයි. හතරවෙනි අවස්ථාව තමයි මේ නිදාන පස්සනාව කියන අත්දැකීම පුළුවන් විශේෂයෙන්ම විඥාන නිදේ භවනෝගේ කියන අන්දම දැක්කම පරිදි මේ අපේ සංස්කාර ගමන සම්පූර්ණයෙන් නැති දාස් විශ්වයේ නිරුද්ධ වෙන ආකාරය දක්වන හැටි. ඒක වෙනකොටම ආනාපාන ධාරණා කරන අපට අදත් අත්දැකීම දෙනවා. ඒකද අප අද බලනවා කතා කරනවා මාත්‍යක් ඵලයක් ලැබීමට ප්‍රථමයෙන්ම මේ ඇති වෙන නැති වෙන මේ සංස්කන්ධ ලෝකයේ විරුද්ධ වෙන දකින්නේ කොහොමද කියන්නේ. ඒකයි මේ තුනත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ඒ කියන්නේ අපි විශේෂයෙන් කරන්න ඕන. එතකොට මේ උදාහරණයකට කිව්වොත් දෙන්නේ අපිට කතා කරන්න පුළුවන්. අපි මොන විලාසනා භාව ප්‍රතිභාවනා පටන් ගන්නකොට ඉස්සෙල්ලාම උදාහරණ දෙකක් දක්වන්නකොට අපි කලින් කිව්වේ සිදුවේ සත්‍යයක් සත්‍යයක් කියලා ඒකම නිමිත කරන ඕනක සම්මස්ථානයක අපි හැදෙක අරමුණ නිදුවා නිදුවා ඒක උසක දිනනාට පසුව සත්‍ය සම්ප්‍රදානයේ දිනුනේ අර සත්‍යයක් සත්‍යයක් කියලා නතරේ නෑ සත්‍ය දැන දැනම සෝත විඥානය අනේ ඇතිලා සිට ඇති නිමිති යන ආකාරයට දකිනවා ඒකත් සුදුසු දෙයක් නෙවෙයි ඊටත්ේ ආපහානා කරනකොට ඒකෙන් අතර නැතුව සබ්දයේ ඇතිවීම නැතිවීමත් ගන්නවා රෝපණය සම්පූර්ණ වෙනවා කණේ පහළ සිද්ධ ඇතිවීම නැතිවීමත් ගන්නවා රෝපණය නිරෝධයක් ඒකේ අනුස්වභාවයක් අලුත් අනුස්වභාවයක් ගන්න ඒ තමයි අපි අත්දැකීම මේ අත්දැකලා ඉන්න ගමන් ඊට පස්සේ අපිට නිරෝධානුපස්සනාව අත්දැකීම පුළුවන් වන්නේ එනම් සත්‍ය සම්පූර්ණයෙන්ම නැතිකම නැතිව නිවිලන ආකාරය දකිනවා ඒ වගේම සත්‍ය දැනගත් සිත් සම්පූර්ණයෙන්ම නැතිව නිවිලන ආකාරය මේ විදිහට මේ සෝදානමය සාසුදානමය ඔබට කියන වේදනාව ගැන පළමුවෙන් භාවනා කරනකොට විදර්ශනා භාවනාවට දෙන්නේ වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාවක් වෙන දෙයක් අපතේ මේක මෙන්න හිතනවා දුක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක් කියලා. මේ වේදනාව මුලින්ම ඉස්සරහලා ඊට පස්සේ වේදනාව ඉවස්සෙලද භාවනාවේ මුලිට වෙනවා. ඒක සමස්තෘතය යහත දුන්න පුද්ගලයේ උතුම් නතර වෙන්නේ නැතුව වරක් වේදනාව දිස බලනවා. මේ දුක් වේදනාව ගැන ශරීර කොටස දෙක ඊළඟට බලනවා. ඒ කියන්නේ වේදනාව එක්වරක් බලලා ඊළඟ පිටින් බලනවා වේදනාව ගැන ශරීර කොටස දෙක දැන් අපිට නාමයේ සාහිත්‍යයේ වේදනා කියන කියන සත්‍යයක් තියෙනවා. රූපය කියන්නේ වේදනාව ගැන රූප කොටස නාමය කියන්නේ වේදනාව. ඒකත් ඒකත් දුන්නු කියන්නේ එන්නහට යනකොට ඒ වේදනාවේ තියෙන දේශනාම කොටස අනිත්‍ය ඥාන ආකාරය දැකීමට වරක් හය දෙක බලලා ඊළඟට වේදනාව දෙක බලනවා ඒ වේදනාව දෙක බලලා ඊට පස්සේ වේදනාවක් වේදනාවක් කියන සංඥාව දෙක බලනවා ඊට පස්සේ වේදනාව වේදනාවක් කියන සංඥාව දැනෙන ආකාරය විඥානයේ දෙස බලනවා. මේ විදිහේ රූපයක් වේදනාවක් සංඥාවක් විඥානයක් කියන කරලා බලනකොට සිත්පත්යක් ඇති වෙන වේදනාව අනිත්‍ය කියනවා. මේ අනිත්‍ය ගැන වේදනාව තුනම අපිට අනිත්‍ය අනිත්‍යම දර්ශනාව තුළින් අනිත්‍ය දැක්කා. මේ නිරෝධාන ප්‍රශ්නාව තුළින් මේ සියලුම නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන්ම නිවන ආකාරයේ අත්දැකීම. මෙන්න මේ විදිහටයි අපේ භාවනාව ඉදිරියට නිරෝධාන පස්සනාව අධ්‍යක්ීමට අප සුදුනට නිමුක්තු. දැන් අපි ආනාපාන සති භාවනාව කරන තුන්කය ඉදිරිගෙන විශේෂයෙන්ම ආස්වාද ප්‍රාසාද භාවනාවේ මුලින්කොට අරමුණ ආස්වාද ප්‍රාසාදයෙන් හඳන්නේ පළමුවෙන් දැන් ආස්වාද කියලා හිතන්න ආස්වාද දෙක බලාගෙන සාස්වාද කියලා හිතනකොට අර ආස්වාද කියන්නේ විදිහට යනවා නැති යනවා. ඒ කියන්නේ ආස්වාදයක් අරගෙන ආස්වාදයක් ලැබීම අතර සිට ආස්වාදයේ අදත් ආස්වාදයේ මුලත් අතර සිදුවන පරසයක් තිබෙනවා. මේක දැන් අත්දකින ආස්වාදය දැන් බලන්න ආස්වාද කරනකොට ආස්වාදයේ දිනක නිරුක්තනේ ගිහිල්ලා නැතිනම් ගිහිල්ලා නිරුක්තනේ ගිහිල්ලා ආස්වාද ආස්වාද දැන් බලන්න ආස්වාද කරලා ඉවර වෙනකොට නැවත ආස්වාද ගන්නකොට අර ආස්වාදයත් ආස්වාදයත් අතර පරතරයක් තියෙනවා අර ආස්වාදයේ නිරුද්ධ වෙනවා නිවිලා නිවිලා නැතිලා යනවා ආස්වාද ආස්වාද ඉවතට පරතරයක් එතකොට අපිට තියෙනවා ආස්වාද කරලා ඉවර වෙනකොට ඒක නිරුද්ධ වෙනවා නැති වෙනවා සාස්වාද කරනකොට අර සාස්වාදයෙන් නිරුද්ධ වෙනවා මේ ආස්වාදය පාස්වාදය අතර පරතරයක් තියෙනවා පරතරය දක්නේක අපි නිරුද්ධ වෙන යන ආකාරය දැක්වීම දැන් ඒක ප්‍රකාශ කරලා පුරුදු නිසා දැන් බලන්න ආස්වාදය කියලා ආස්වාද ආස්වාද ආස්වාදය දැන් සාස්වාදේ සාස්වාදේ සාස්වාදේ අර විකාශයේ පරිසරයේ නියම දක්නවා දැන් මේක කවුරුකක් කියන එක පිටේ දැනවා ආස්වාද කියන පිටක් මුලින් තේනවා ආස්වාදයේ නියම තේන ආස්වාදයේ ආස්වාදයෙන් කියනවා ආස්වාද කියලා දැකපු පිටක් කරපු පිටක් නියම දැනියා ආස්වාද කරනකොට අර ආස්වාදයේ පාස්වාදයේ අතර ගැටුම් තමයි හතරේ අතර තියෙන මේ පාස්වාද දැක්මක් තියෙනවා. ආස්වාද කියලා පාස්වාද කියනවා. ආස්වාද කිරීමකට ප්‍රථම අර පාස්වාද නිරුද්ධ වෙනවා. ඒකට තමයි හිතක් නිරුද්ධ වෙනවා. නාම රූප දෙකක් මුල් යනවා. දැන් මේ තුනක් ආයතේ පස්වට මේක ප්‍රගුණ කරන්නට පුළුවන්. දැන් ටිකක් හරියක් දැක්කම මේක යහපත් ක්‍රියාවක්. ඊට පස්සේ අභ්‍යාස ප්‍රාස්වාස භාවනාවට අවධානය ආස්වාස ප්‍රාස්වාසයේ මුල් නැදේ අද බලන අවස්ථාවයි. අරසබකාය පරිසංවේ විද්‍යාදී වශයෙන් අපි ආනාපාන ප්‍රතිපදාවනා විකපදාවකට දැන් විස්තර කරලා තියෙනවා. ඒ සෑම කොටසම විශේෂ කොටසක් අරගෙන විශේෂ කොටසක් නිරුද්ධ වෙන ආකාරය පංචස්කන්ධ නාම රූප දෙකම නිරුද්ධ වෙන ආකාරය මෙන්න මේ විදිහට තමයි අප බලන්නට ඕන. දැන් ආස්වාද පාසාව හරමනට ගන්න ආස්වාදයේ මුල බලන්න ආස්වාදයේ දැනෙන්නද ආස්වාදයේ අද ආස්වාදයේ පාසාවේ මුල ආස්වාදයේ නැද ආස්වාදයේ අද දැන් ආස්වාදයේ මුල උරුතේන ආස්වාදයේ නැද කියනකට ආස්වාද නැගතත්වයේ ආස්වාද අද කියනකොට නිරුත් වෙනවා. පස්සට ධර්මනිකාරය යොමු කරන්න. ආස්වාදයේ නැගෙනකොට මොන කෙනෙක් මොන පැත්තට මනසකාරය යොමු කරාට පස්සේ ඒක බුද්ධියට ආකාරයේ තුනේ. ආස්වාදයේ මොන නඩකට නිවිදෙද නිරුත් වෙනවා. ආස්වාදයේ තමයි වගේ මුල නඩාල බලනකොට නැත බලනකොට මුල නිරුත් වෙලා අඳ බලනකොට නැත නිරුත් වෙලා සම්පූර්ණ විපාකාට බලන විපාකාට දැනෙන නිවිදේලා. මෙන්න මේ අපේ පුරම දැන් අර මුදෙන් දාපු බලපු පිටක් නිරුද්ධ වෙන ආකාරය බලනවා. ආස්වාද කියලා මුල දක්ුණා මුල නිරුද්ධෝනා මැද යනකොට අර මුල දැකපු පිටක් නිරුද්ධ වෙලා. නැග යනවා ආස්වාදයේ නැගද නැග යනකොට මුල නිරුද්ධ වෙලා අග යනකොට නැග නිරුද්ධ වෙලා. නිමනයේ විදිහට ආස්වාද පාස්වාද අන්නකට ගන්න මුලින්ම අද නිකුත් වෙන ආකාරයේ පරමදීනෝ ආයතන කරනවා. මේ මුලින්ම අද බලන භාවනා ක්‍රමයේ සාම පාස්තක ක්‍රමය ආනාපාන කටිය විතරක් ඒක සීමා කරන්න ඉපා අධිකල්පයක් එනවා ඒ සත්‍ය මුලින්ම අද බලන්න. හරි දැන් පටන් ගන්නවා මුලින්ම ඇතින අවස්ථාව නේද නිවිත වෙන අවස්ථාව අද එතකොට මේ මුල නිවිත වෙනා අද දකින්නකොට නැද නිවිත යනවා අද දකින්නකොට මේ දකින්න පිටුත් තියෙනවා මොන මේ විදිහට ඉස්සක්ගේ පවා මුලමද අද දකින්න විදිහ මේ විදිහේ දේ එක අසත්‍යයක් වශයෙන් අපිට අවබෝධ කරගන්නට පුළුවන් දැන් ඒක ප්‍රශ්නදී වේදනාවන් පස්සේ වේදනාවේ මුලක් තියෙනවා මුලක් තියෙනවා අබක් තියෙනවා වේදනාව පටන් ගන්න අවස්ථාව මොකද අපිට වේදනාව දැනෙන්නේ බොහෝ වෙලාවට නැති අවස්ථාවේදී ඒක නැති වෙන අවස්ථාව අඹ මේ මුල අවස්ථාවේ දැනෙන වේදනාව නැති යන්න පුළුවන් නිරුත් වෙනවා ඒ නිරුත් වෙන වේදනාව දැනෙන සුඛ නැති වෙනවා ඒක පස්සට වැඩි දැනීමක් වෙන උදාන පස්සට වශයෙන් අපිට දකින්නට පුළුවන්. වේදනාවෙන් මුලින්ම නැද යනකොට අපි මොනවාට අත්දැකීමේ වේදනාවේ නැද අවස්ථාව නැද අවස්ථාවේ උනත් මොන මොන අවස්ථා අදට අද යන්නේ යන්නේ නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ආකාරය අපිට මනසට කරගන්නට පුළුවන්. මේ විදිහට ආනාපානසති භාවනාවේ යෙදෙන්නේ ආනිරෝධාන් පස්සනාව තුළින් ඒක කරලා ඊළඟ අවස්ථාවට ගියොත් වෙන සම්පකාය සත්සංවේදී අර්ථස්ථානයේ සිද්ධදී සම්පකාය සත්සංවේදී සත්ස්ථානයේ සිද්ධදී කියන කොටසට මුළු ශරීරයේ පුරාම ආස්වාද පාසාව මුසුමින් යන ආකාරයේ නිමින් යන ආකාරයේ කැපුම් යන ආකාරයේ අපේ කණුවේ ප්‍රතිදී ඒක අත්දැකීම පුළුවන් අන්න ඒ අත්දැකීම කොට අර ආස්වාද මහ අනිත් එක්කලා පැතිරෙන්න පටන් ගන්න අවස්ථාව නිරුද්ධ වෙනවා නිල යනවා මැදට යනකොට මැද අවස්ථාව අගට යනකොට නිරුද්ධ වෙනවා ඒ වගේම මේ අපිට ප්‍රයෝගයෙන් ලැබුණ කලෝටි පාන්ත වශයෙන් නිවන සාක්ෂාත් වෙන එක සාපිතයි එතකොට මේ ආශාට වායෝ ධාතුව සමනක් නෙවෙයි වායෝ ධාතුව දෙන්නේ අනුරූප කොටස අනුසම්බකාය පරිසංවේදී අවස්ථාවේදී මූලික සත්‍යයේ විස්තරනා වැඩ යන කොට නිරා නැගතත්වයේ අද දැනෙන විදිහේ නිමෝධයේ විද ආස්වාද පස්වාද සම්ප්‍රදාය පරිසංවේදී අවස්ථාව අද දැනෙන උත්තරම උත්තරම විදිහේදී වෙනතෙන්න ආකාරය. ඒ කියන්නේ ආස්වාද පස්වාද මොකයි? සැතමම කොට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ආස්වාද භාවය දහතු විදිහේ විදිහේ යනවා. පසුපසින් පසුපසින් පිටන වායය දහතු එතන මෙතන මෙහෙම යනවා. අර ඒකට කිසිකක් නෙමෙයි යන. මේකෙන් වශයෙන් අභාවනාව තුළින් අත්දැකීම මේ මනෝධන පස්සනාව තුළින් තමයි මොකදනේ කරන්නේ. කියන මාර්ගය අවබෝධ කරන්නේ. මේක දුරුදාන පස්සනාව කියන්නේ ඒකයි. අනේ මේක සම්බකාය පස්සනාවේ ඉලවස්තාවක් තිබුණ කෙනා. දැන් ඊට පස්සේ මේ අර කාය සංස්කාර සංසිඳන අවස්ථාව සම්බන්ධන කාල සංස්කාරයන් අතිසාරී සිත්තු ප්‍රශ්න ඥානකාර සංස්කාරයන් පටිච්චසමුප්පාදයේ සිත්තු කියන අවස්ථාව අප මේ අපලෙත් කරලා තියෙනවා මොකද මේකේ අපේ හිත සමාධිමත් වෙනවා සමාහිත වෙනවා එකම බවට පත් වෙනවා කියන්නේ වෙනවා ඒක සංකල්ප වෙනවා මේ සංකල්පයෙන් අයින්නගෙන නිසා කියන්නේ නෑ. සමහර වෙලාවට පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ ආදී වශයෙන් ධ්‍යාන වලදී මේ අවස්ථාවේදී අපි සිතපත් වෙනවා. ඒ චිත්තේ පස්සේ ධ්‍යාන අල්ලගෙන ඒකේ රැඳෙන්නට අපලන්නේ අනිත්‍ය ධර්ම අනිත්‍ය යන ආකාරයේ දකිනවා අත්හරින සියලුම ධර්ම අත්හරිනවා ධ්‍යානත් සබඳදී ධර්මයක් මේ පයින් ළඟන ඈතට විශේෂමක ධර්මයන් මොකදේ පහස්තාව ධර්මයක් ඒක නිසා මේ පස්සම්බ්‍රම් කාය සංඛාරම් තුළින් ඇති වෙන ඒ කාය සංඛාර සංකීර්ණ යන බව නිරුද්ධ වීමෙන් සිදුවන ආකාරය ඊළඟට භාවනා කරනවා දැක්කනවා. ඒක එවකට තමයි පිටක සංවේදී අසන ස්ථානයේ පිටකතු පිටක සංවේදී පසල ස්ථානයේ පිටකතු කියන කොටස මෙන්න මේ දීර්ඝ අපේ බොහෝ පොත අහිමිවත මේවට අනුකලාට ආකාශලාට මේවා නිරුක්තියෙන් යන කර්ම නැතිවී යන ධර්ම මෙන්න මේ සීතපත්තානේදී අවස්ථාවක් කලින් තියෙන අත්දැකීමවා මුලින්ම හෝ දීසිය නැද යනකොට නිඳ යනවා ඒ දීසිය ලක්ෂණ සීතපත් නිරුක්තියෙන් යනවා මොකද දැක්කේ කීකිය අපට යනකොට නිරුද්ධ වෙන යනවා මේ දීසිය අල්ලන් කියන්නේ උපාදාන කරන්නේ අපබදාගන්නේ නැහැ සෑම උපාදානයක්ම නිරුද්ධ කරලා ඉඳින්නම ලෝකයේම මුළු විශ්වයම අතහැරලා මේ භාවනාව කරන්නට ඕනේ අපි කලින් විරාගාන පස්සනාව තුළින් සියල්ල අත්හර යුතු බව ප්‍රකාශ කළා. ඒ නිසා විරාගාන පස්සනාවෙන් පසුයි මේ නිරෝධාන පස්සනාව කරන්නේ සියල්ලම අත්හර යුතු බව නැවත ප්‍රකාශ කළා. ඒක ප්‍රකාශ කරන සිදුවීම මේ විදිහට සියල්ලම අත්හරලා ඌසියටම අත්හරලා ඌසියේ විරුද්ධ නියාම දකිනවා. ඒ විරුද්ධ නියාම දකින සිටේ විරුද්ධ නියාමක් දකිනවා. ඒ කියන්නේ කොහොමද මේ නියාම ඊට පස්සේ මේ සුඛ ප්‍රතිසංවේදී අවස්ථාව, ඒ වගේම සුඛයක් මේ විදිහට අනිත්‍යයට ළඟින් නිරෝධය යන ආකාරයේ දකිනවා. ඊට පස්සේ මේ විස්ස සංඛාර පරිසංවේදී අවස්ථාව, දෝෂනා සංඥා කියන කොටස් දෙක මේ විදිහට ආස්වාද පාස්වාද උපේකතන ලක්ෂණ නිරුද්ධ වෙන ආකාරය අපි ඊළඟට සත්‍යස්ථ කර ගන්නවා. ඊළඟට මේ සුඛ ප්‍රතිසංවේදී අවස්ථාවේ ඒ කියන්නේ විඥානයේ දැනුම මාත්‍රය ආකාසාසාව වැල්ලක් තුළ අනන්ත ප්‍රමාණ විඥානයන් නිරුද්ධ වී නිවිදී යන ආකාරයේ ඊළඟට අත්දකිනවා. මොන මොහොතේ මේ දක්වා කරපු සෑම කොටසක්ම එකක් එකක් අරගෙන ඒ සෑම කොටසක් දෙන්න ඇති වෙන නාම ධර්ම සහ රූප ධර්ම නිරුද්ධ වී යන ආකාරයේ බැඳීමයි මේ නිරෝධ ධර්ම සත්‍යනාවතෙන් අපි පූර්ව භාග වාසය කරන්නට ඕන. ඒ කියන්නේ මාර්ගයක් හරියන ලැබුණට පෙර ජීවිතය කරන්න ඕන. මොන මොන විදිහට සංඥාව නිරෝධය නිරෝධය දකින්න භාවනාව කිරීම මහත් කල මහාන සංස දෙන දෙන බව බුදු දානන් වහන්සේ මෙසේ වදාලා නිරෝධ සූත්‍රය කියලා බුද්ධාංග සංස්කෘතිය කියන සූත්‍රයක නිරෝධ සංඥා විච්ඡේ භාවිතාය බෞද්ධ සතාය උන්නම් කලනම් අන්නතරම් කලනම් පාඩකම් සිතන්වා විත්තේ ධම්මෝ අඤ්ඤා සත්වා උපාදිතේසු අනාගාමතා කියලා. මෙන්න මේ විදිහේ නිරෝධයම දැක්මින් අපි භාවනාවේ මුලතම ඒකාන්ත වශයෙන් මේ ජීවිතයේ විත්තේ ධම්මෝ අඤ්ඤා අර්ථ ඵලයේ වන අවබෝධ කරගන්න පුළුවන් සත්වා උපාදිතේසු උපාදයන් තවත් තියෙනවා නම් අනාගාම සමාගාමතා අනාගාම මාර්ගය සාක්ෂාත් කරන්නට සත්‍යයට ගන්නට අපට පුළුවන් වෙන බව බුදු දානවාසීගේ වදාළා. ඒක නිසා මේ ආනාපාන සති භාවනාවේ මේ දක්වා කරන ලද දාන කොටස් 14ම එකක් එකක් අරගෙන සෑම කොටසක් වෙන ඇතිවම නාම ධර්ම සහ රූප ධර්ම නිරුද්ධ වෙන ආකාරයේ දැකදකා මේ භාවනාව කරන්නට ඕන. ඉගෙන කරන කරනවා නම් දෙකට මේ නෝදාන පස්නාව තුළින් නිර්මෝහ සංස්කාර නිහින යන தත්ත්වයේ නිවන අත්දැකීමට පුළුවන්. බුදුදානන් වහන්සේ ලබාල පරිදි අනාගත මාර්ගයේ අර්ථස්කලයේ නිහිනීකේදීම අත්දැකීමට අපට පුළුවන් සාමාන්‍යක ධර්මයක්, විශ්ව ධර්මක ධර්මයක් මේ නිර්වාණ ධාතුව අත්දැකීමවා ඒ සාන්ත වශයෙන් නිර්මාණ වශයෙන් අත්දැකපතේ අවබෝධ කරගන්නට පුළුවන්. මේක තමයි මා ඉස්සරහට කියන කාර්යකලයේ මේ මාර්ගයක් සැලැන් ලෙසීමට එතන අපි විනෝදානුපස්සනාව කුසී ප්‍රබෝධ සිදුවන ආකාරය. මේ විදිහට මේ තුනකට දෙකට කියාට සංකල්ප මේ භාවනාව කරන්නට ඕන අද දේශනාවෙන් පසුවත් මේ භාවනාව විස්තරවන්නට ඕන. ඊළඟට තියෙන අවස්ථාව තමයි මේ දෝමනසනාවේ මේ අත්දැකීම් පුළුවන් 10ක් විතර සිදුවෙන්නේ. ඒ නැති වුණත් අන්හයෙන් දේශනේ අහගෙන ඉන්නකොට පාඩක් තෝරනවා කියනවා. ඊළඟ අවස්ථාව තමයි මේ නිර්වාණ ධාතුව අවබෝධ වෙන අවස්ථාව විනෝදානුපස්සනාවට කියන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග සතර සාස්කල හතර සිද්ධ ආකාරය. මේ සංස්කාර නිරුද්ධ වී යන ආකාරය. මෙන්න මේ විදිහට අප අර කලින් කියපු විදිහට සෝදාන් සක්නාවේ නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරන යන විට අපිට තියෙනවා මේ සත්‍ය හරි කියන එක මහාත්මයක් තියෙනවා කියන කඳීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන ආකාරය සංස්කාරයෙන් නැති නිරුද්ධ වෙන ආකාරය අපට දකින්නට පුළුවන් සෝවාන් මාර්ගයේ ලබන අවස්ථාවේදී මේ මනසකදී මාසකය ඇතුළත මේ භූමිය තුළදී නවතන සෝවාන් මාර්ගයේ සත්‍ය වශයෙන් නැත්නම් ඒ සෑම කෙනෙක් අතරින්ම මේ ආශා කතා කරන්නේ මේ මොනවද කියලා ඒ අයගෙන් සමහර කෙනෙක් ආස්වාස් පාස්වාස් අරමුණ අරගෙන භාවනා කරනකොට මුස්සලා ඉස්සලා ශරීර කොටස් හිතක තියෙන්නේ තියෙන්නේ නැතුව නැතුව බුදුන් ශරීරයම නොපෙනී ගිය අවස්ථා තිබුණා සමහර කෙනෙක් කියනවා. ඒක පස්සේ කියන්නේ සිත පමණයි, සිතයි හිතේ රූපය පමණයි, මම කියලා මම කියලා දැනගන්න තියෙන්නේ පමණයි. ඒ සිතේ ශක්තියක් එතනම එතනම නිදුලි යන ආකාරයේ දකින්නකොට මේකත් සම්පූර්ණ නිවන බැඳිලා මම කියලා ගන්න මේක කිසිම දෙයක් නෑ කියලා සත්‍යස්ස වශයෙන්ම අවබෝධ කරගෙන සමහර අය සෝවාන් මාර්ගයේ අත්දැකලා සමහර කෙනෙක් මේ අප ප්‍රකාශ කරන්නේ නැවතත් අපි කියන්නේ මේ අයුණක් කරගෙන තියෙන ධර්මයේ මාර්ගය සමන් කළොත් ඒ කාන්ත වශයෙන් මේ ජීවිතයේ මේ දක්වාම අවබෝධ කරගන්න පුළුවන් කියන බව සිහිපත් වෙනවා. එතකොට තවත් ඉගෙනීම මේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාද පාඨාව කියන්නේ වායු ධාතුව ඒක පැතිරි අනිස්තරයක කොටස් පැතිරි ආපෝ තීජෝ කොටස් මේ ධර්මහතර සම්පූර්ණයෙන් සිද්ධ සම්පූර්ණ ශරීරයේ පිටත මෙතන යන තත්ත්වයක් පුරුද්දක් කරගත කරගත්තා. ඉතින් ඊට පස්සේ ඇතිවෙන අර සිතයි සිත් බල දැනෙන ස්වરૂපය පමණයි ඒකත් අර සිත් බල දැනෙන සිතත් සම්පූර්ණයෙන් නිරුද්ධ යාත් පසුව මේක මම කියලා ගන්න පුළුවන් පොදු කියනවා කියන සත්‍යය වශයෙන් හත්කින් සත්‍යයි කියනවා මේ භාවනාව දුන් සත්‍යයි කියන විස්තර යන ආකාරම මේ ප්‍රකාශ කරන්නේ මේ අපේ සෝවාන් මාර්ගය ලැබුණා නම් 10 දෙනෙක් හෝ 15 දෙනෙක් එකම ආකාරයට ලබන්නේ නැහැ. මම යෝගයක් දැකීම මේ තුනත් අය ලබන්නේ සමහර වෙලාවට. මේක අදහස් කරන්නේ දෙකා මේ විදිහටම අපිට දැනන්න ඕනේ කියලා. වෙනත් ආකාරයකින් මේ සංස්කන්ධයේ විරෝධය දක්වන සංස්කාර විරෝධය අපට අත්දැකීම පුළුවන්. සමහර කෙනෙකුට තවත් කෙනෙකුට නිදුන් අඟම කොහොමද කුහුතනම් කෝපේතන නැතිනම් නිදුන් යන ආකාරයට දකින්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අතක් පයක් සිදුවෙලා තිබුණා අතපය දුක වෙනාට පස්සේ අතපය පුරා නල්ලෙන රූප කලාප වෙනස් වෙන ආකාරයක් දැකලා තියෙනවා පස්සෙන් කරලා තියෙනවා අන්න ඒ විදිහට මොන අද පුරාම භූතිකනම් රූප ඊළඟ නිමකරන්න බැරි තරම් රූප කොටස් නැවෙනවා උපදිනවා නැති වෙනවා රූප දකින්න සිදු ඇති වෙනවා නැති වෙනවා මේ ආනාපාන සති භාවනාව තුළින් අත්දකින්නට පුළුවන් විශේෂයෙන්ම සබ්බකාර පරිසංවේදී අවස්ථාවේදී මොනවාද මේකේ රූපයක් සහ නාම ඊළඟ කෙනෙකු කරන වෙනකොට සම්පූර්ණයෙන්ම නිවිලා ගිහින් නැතිලා ගිහින් මේක කොහොමද මම කියලා ගන්නක කිසිදයක් අල්ප මාත්‍රයක් අනු මාත්‍රයක් කීක මාත්‍රයක් කොතනද කියලා කියන්නේ කියලා සත්‍යයක් වශයෙන් හදවතට අවබෝධ වෙනකොට සත්‍යය විශ්ය සම්පූර්ණයෙන් නිවිලා යනවා ආත්මයක් කියනවා කියන්නේ තවත් කෙනෙකුට මේ අප කතා කරන්නේ මාර්ගඵලයක් ලැබෙන අවස්ථාවේදී මේ කාර්ය සංස්කාර නිරෝධයේ අත්දැකෙන ආකාරය ඒ වගේම ඒ මාර්ගඵලයෙන් සත්‍යයේ ජීවිතේ ඵලයෙන් මාර්ගයේ සෝවාන් මාර්ගයේ සත්‍යයේ ජීවිතේ නිරෝධ වෙන ආකාරය දක්වන හැකි මේ භාවනාව තුළින් එතකොට පරිසෙනිකුට මේ ආස්වාද ප්‍රසාර වායෝ ධාතු මුල ශරීරේ පුරා පැතිරෙන යනවා. පැතිරෙන්න පටන් ගත්තාට පසු මුල මුල තියෙන ආස්වාද වායෝ ධාතු ඉස්සරහට ඉස්සරහට යනකොට අර මුල තිබෙන ආස්වාද නිදිදෙන යන ආකාරය දක්නවා. ඒ ගැටන පිටත් නිදිදෙන යන ආකාරය දක්නවා. මුල දෙකක ඉන්නකොට අර දක්න පිටත් පහනක් නියනවා වගේ ප්‍රපාත නිදිදෙන කිසිම සත්‍යයක් කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. සම්පූර්ණ ඥාන ශූන්‍යත්වයක් සිත්වවක් අත්දැකීම සත්‍යයේදී නිරෝධ කරන සෝවාන් මාර්ගයේ සත්‍යය. මේ මේ ආකාරයෙන් හේතුවන් මාගේ අත්දැකීමට පුළුවන් අපි මේ අවස්ථාව තුන හතරක් තමයි ප්‍රකාශ කළේ මේ විදෝදාන ප්‍රශ්නාවේ ඉන්නේ මේ ප්‍රථම පිළිවෙලින් මේවා අපට අත්දැකීමට පුළුවන් ඒ මහාසේ මේ මහා කියන කොටස් ඇත්ත වශයෙන්ම යම් යම් ආයත ප්‍රයෝජනවත් වෙන නිසා අපි මේක ප්‍රකාශ කරන්නේ ඒකෝම මේ සුදුසලයා සතුටා දාමේ මාර්ගයන් සහ සියලුම සංස්කාර විදෝද වීම දැකීමට නම් පිළිපැදියු ආකාරයක් තියෙනවා ඒ විශේෂම පිළිපැදින්නට ඕන. විශේෂයෙන්ම මේ භූමියේදී කලින් උත්සාහයේ සෝවාන් මාර්ගය ලබා ගැනීමට පොතේ මෙතන දුන්නා සත්‍යාදාමා පරිලෝක. අර නම් දෙන අපහසුතර. ඒ දෙක ඒ දෙන්නා දන්නවා ඇති ඒ වැරදි නිවන ඥානයෙන් කටයුතු නොකළ නිසා සසුදාගාමී මාර්ගයේ ඵලයේ අත්දැකීමට බැරි බැරි නැති. එයි සකදාගාමී මාර්ගයේ අධ්‍යක්ෂණයට නම් අර සෝමා මාර්ගයේ සම්පූර්ණම ප්‍රතික්ෂේප කරන්න ඕනේ අපේ අතප්පයක් කපල අහකට දැමීමා වගේ. මේ අතක් කපල අහකට දැම්මොත් නැවත යථාර්ථන අපේ ඇඟට හරි කරන්නද මනෝන්නද බැහැ. සකසලට සැපුවා නැහැ. ඊමගේ සෝවාන් මාර්ගයන ඵලකට මයකට විදේශ මගේ පිටපත් නොවේවා කියලා ඉතාමත්ම දැඩි ලෙස අධිෂ්ඨාන කරලා සෝවාන් මාර්ගයේ සාපලයේ සම්පූර්ණම ප්‍රතිස්ථිත කරන්නට ඕන. ඉගෙන ප්‍රතිස්ථිත කරන්නේ නැතිව භාවනා කරපු දෙකක් තමයි තමයි අප ප්‍රකාශ කළේ. මේ දෙකම නැවත භාවනා කරනකොට අලුත් තිබුණු මාර්ගයේ ඵලයේම පිටපත් වෙනවා. සමහර විට වැටෙනවා මම සතිදාගාමී නාමය. වැරදි අවබෝධයක්. ඒක දවසකින් මම කෙනෙක් අපට ප්‍රකාශ කළා දවස් 3-4කට උඩදී ඒක දෙස්ථානවල භාවනා කරලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නිරෝධ ධම්මේ නිරෝධ ධම්මේ කියලා කතා කරනවා. මේ සංස්කාර නිරෝධය කියලා කතා කරන සාමාන්‍ය 10 15 සැරයක් විතර මම මේ සංස්කාර නිරෝධය දකින්නවානේ. හතරතරයෙන් දකින්නට පුළුවන්. ඒක සෝවාන් සතරදාමය නාදානය මම කියවා 10 සැරයක් නෙවෙයි 50 සැරයක් 100 සැරයක් වුණත් අත්දකින්නට පුළුවන්. මේ දුක පිටපතේ නැත්නම් එකම තත්ත්වයේ නැවත නැවතපත් වෙනවා. ඒක නිසා සෝවාන් මාර්ගාදී කුසලයන් අර්ථයේ සම්පූර්ණම ප්‍රතික්ෂේප කරන්නට ඕන. ඒ මොකද ප්‍රතික්ෂේප කළා එනමුත් මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේම අනිත්‍ය දුක්ඛ මාර්ගයේ දකින්න නිමුනි නාම රූප ධර්මයන්ගේ නිරෝධයේ අත්දැකලා භාවනා කරන්නට ඕන. එතන නැවත භාවනා කරනකොට කලින් තිබුණු මාර්ගයට පළවෙනිම සිත පරිණා සමහර විට පැවැදෙනවා මම සතුටා ගන්නවා කියලා. වැරදි අවබෝධයක් එක ධර්මයෙන් මම තුනකට ප්‍රකාශ කළා දවස් 3 4කට උඩදී ප්‍රතිදේශාන වල භාවනා කරලා ඉන්න ස්වාමීන් වහන්සේ විරෝධ ධර්මයේ විරෝධ ධර්මයේ කියලා කතා කරනවා. මේ සංස්කාර විරෝධය කියලා කතා කරන ස්වාමීන් වහන්සේ දහපාලුස්තරයක් විතර මම සංස්කාර විරෝධය දකින්නවානේ. හතරතරයෙන් දකින්නට පුළුවන්. ඒ සෝවාන් සකදාගාමී නාගාමී මනුෂ්‍ය වදා දොළතරයක් මුලින් 50තරයක් 100තරයක් තුනක් දක්වන්නට පුළුවන්. මේ විදිහට පිළිපැද්දේ නැත්නම් එකම தත්ත්වයේ නැවත නැවතපත් වෙනවා. ඒක නිසා සෝවාන් මාර්ගලාභී පුත්‍රයන් අරපත්තේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕන. එහෙම ප්‍රතික්ෂේප කළා එනවත මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම මේ විඥාන රූප ධර්මයන්ගේ නිරෝධයේ අත්දැක භාවනාව කරන්නට ඕන. කොයි මාර්ගයෙන් බලයට අවබෝධ කිරීමට කරන්නට තියෙන්නේ පංචස්කන්ධ ලෝකයේ මේ අපේ ඇඟ නාම රූප දෙක නිරුද්ධ වෙන ආකාරය දැකීම පමණයි වෙන දෙයක් නෙවෙයි. එතකොට විශේෂයෙන්ම සකසාගාන මාර්ග ඵලයේ අවබෝධ කිරීමට උත්සුක වන අය ඕක භාග වශයෙන් ඕක පුත්ලක්ෂණ මෛත්‍රී භාවනාවේ වැඩි කාලයක් නිරත වීමත් පටික්කුල මනසිකාර භාවනාව තුන එක එක ශරීර කොටසේ එක එක කොටසක් ධාතු කොටස් හතරට දෙයින්තරමින් දෙයින්තරමින් ධාතු මනසිකාර භාවනාවේ යෙදීමත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඕනෑම කෙනෙකුට සත්‍යාදාමී සමාධිය පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් ඒකත් අතර ඉතා සුළු පරිසරයක් තියෙනවා. කිසිම දේශ ධර්මයක් සම්පූර්ණ වශයෙන් මේ මාර්ගයෙන් මුදෙන්නේ නැහැ. හැබැයි උසස් ප්‍රාර්ථනා සබාවෙන් ඉන්නවා නම් ඒ අයතන සතුටාගාමී සබය අපදන්නා වීමහා මුදුදෙකම බව සංස්මහාවේ ප්‍රසලස්සන්ගේ මෙලිලා වංශික ධර්මයක් වශයෙන් මෙලිලා ක්‍රියාත්මක වෙනවා මම නැවත හයසක් ලෝකෙක උපදිනවා නැවතත් මානවකා ධර්මයේ දේශනා කරන ලෝකෙක තියෙනමයි කියලා. එහෙම ප්‍රාර්ථනා කිරීමේ ඇත්ත වශයෙන්ම බහිරදී තිබුණ ආශාව බහේ පුරී කියන දුක දන්න පිටව ඒ දුක දන්නා නම් එක මොහොතක්වත් බහිරදී තිබීමට අපේක්ෂා කරන්නේ ඒකම අපේක්ෂා කියන අයට නම් සතුටාගාම මාර්ගය උපදවන්නේ. මහා රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් ලංකාව පිළිගත් අනාගාමී මහත්යන් වහන්සේ කෙනෙක්ගෙන් සමහර අය ලංකාව පිළිගත් දැනට අපවත් වීද ස්වාමීන් වහන්සේ නමක් දෙවම සාක්ෂණය සභාවනේ මුතෝ මේ කුසල සම්පතෙන් ඇවිල්ලා වංශික ධර්මයක් බව ආශාව ඇතිලේ ලැබ කරනවා මේ සංස්කාර සම්පූර්ණ නැතහරින්නට බැරි නැති කියන ආශාව සාධුරයක් තියෙනවා අර විචා කාණේක තුන්කාණේ අය යනවා කියනවා සමාජයේ දක්වාම ඉදිරි ඉදිරි ඉදිරි වල කියන තේසම ආකාර වෙනවා. ඒ අයතන ඉස්සාවෙන් සබදාගාමී තමයි. නමුත් සාමාන්‍ය වශයෙන් ආකර්ෂණයේ කිසිමකට නිවිදෙන්නේ උසාවියේ කියන සබදාගාමී මාර්ගඵලයේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා කලෙස්සේ අර කලින් කියන මාර්ගයේ ප්‍රතික්ෂේප කරලා නැවතත් මේ පංචස්කන්ධ නාම රූප දෙකේ අනිත්‍ය සමාන සත්‍ය බලමින් මේ පංචස්කන්ධ කාන්ද ලෝකයේ විරුද්ධ වියාම දැකීම පමණයි. ඒකේ නැති යන විරුද්ධ යන කෙලෙස් ධර්මයක් නෑ කාමරාග ප්‍රතිපදිතේ තුනම තමයි කියන්නේ. දැන් මේ මහාතෝත තියෙන අනාගාම මාර්ගයේ ඒ මහාත තියෙන අරහත් මාර්ගය. අනාගාම මාර්ගය ගැන අපි කතා කරනවා තුන්වෙනි කුණුවේ ඒ තුන්වෙනි කතා සෝනාතේ අරහත් මාර්ගය ගැන අපි කතා කරනවා දෙවෙනි කුණුවේ ඒ කතාව ගන්න ආනන්ද සාස්ත්‍රය සෝනාතේ නිසා අපි කතා කරනවා. එතකොට සතරදාගාමී මාර්ගය ලැබුණේ අර අනාගාමී මාර්ගය ලැබීමට නම් අර කලින් කිව්ව වගේම සතරදාගාමී මාර්ග ඵලිත සම්පූර්ණම ප්‍රතික්ෂේප කරලා අධිෂ්ඨානය කරන්නට ඕනේ උපරි අනාගාමී මාර්ගය මත ලබා ගැනීමට ලැබීවා කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයේ තේරුකරගෙනයි භාවනාව කරන්නේ ප්‍රතික්ෂේප කිරීම ඉතාමත්ම අවශ්‍යයි. එයා පූර්ව භාග වශයෙන් විශේෂයෙන්ම කරන්න ඕන කටයුතු රාශියක් මොකද්ද මේ සෝයන සිනා දුමේ සිනා කියන හැම සංකෝණය නිකුත් වී යන අන්දමටම මේ ධර්මස්ථාන භාවනාව කරන්න ඕනේ. කොහොමද මේ මුලින්ම මුලාවක් පමණයි මේ කියන්නේ කියලා සත්‍යස්වයෙන් අත්දකින ආකාරයට. අනිත් එක ලක්ෂණය පැටේ කියලා දීපින් හිතනවා මෙයා ලක්ෂණයි නා සැකයි කියලා. මේ ලක්ෂණ පැටියක් ලෝකයේ සිද්ධියක් නේ. ලක්ෂණ කියන එක කියන්නේ සිද්ධි මායාව. පැටි කියලා කියන්නේ සිද්ධි මායාව. ලක්ෂණ පැට දෙකම ඉතින් මවාගත් ධර්ම විනා සත්‍ය දේවල් නෙවෙයි කියලා සත්‍යත්ව වශයෙන් අපි අවබෝධයක් ලබා ගන්න ඕන. ඊට අමතරව මේ අපි ආශා කරන්නේ කාම රාග වශයෙන් අපේ සිත තුළ තියෙන ඇති වෙන සුඛ වේදනාවට සුඛ වේදනාව විඳීමට තියෙන ආශාවයි කාම රාගය කියන්නේ දුක් වේදනාව විඳීමට තියෙන එපාවීම පැතිමයි පැතිගේ කියන්නේ අපි ආශා කරන්නේ පැතිගෙන් හැදුන්නේ අන්නය බාහිර වස්තුවකට බාහිර සත්‍යයකට නෙවෙයි අපගේ සංකාණයේ තියෙන වේදනා චෛතසිකයේ අපේ වේදනාවම අපිම අල්ලගෙන මේකට ඇලෙනවා අපිම අල්ලගෙන අපේ වේදනාව අපිම අල්ලගෙන ඒ වේදනාවටම ලැබෙනවා බාහිර ලෝකයේ ගැනීම ගැනීම නිලේ කියන්නේ මෙතෙක් කල බාහිර ලෝකේ අල්ලාගෙන ඇලෙන්නට ලැබුණට සත්‍ය වශයෙන් අපේ සිත අපේ අප විසින්ම අල්ලාගෙන කරපු නැතිලක් නේද කියලා ඒකේ තියෙන අවිද්‍යාව අපිට කරන්න ඕනේ. දැන් උදාහරණයකට කිව්වොත් මෙතන නිදාන්තාවක් දැකලා අවසිතක් හරි වාසනාවක් හරි ලක්ෂණයි ලක්ෂණයි කියලා හඳුන්වන්න කරන්න පුළුවන්. ඒවයි දන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා මේ කොහොමද කියන්නේ මම නිකන් හිතන්න මම අල්ලන්නේ නැහැ කරේ. වරදා හිතන්න එපා. මේ කොහොමද මම කියන්නේ? මේ කාර්යයෙන් මම හිතන්න පුළුවන් කරලා විසතයි සුඛයි සුඛයි ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණ හොතයි මෙතන හොඳයි කියලා. එහෙම හිතනකොට ඒ රූපේ දන්නේ නැහැ. ඒක අපි හිතේ. ඒ හිතනකොට ඒ හිතට අනුකූලව අපට වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව සුඛ වේදනාවක්. ඒ සුඛ වේදනාව මම අල්ලනවා. මේ ඇතුළත සුඛ වේදනාවක් සංකාණය කියලා පැතුනේ නැත්නම් බාහිර කිසිම නාමයක් අත්ූපයක්වත් අපි අල්ලන් කියන්නේ ඇතුළත තියෙන සුඛ වේදනාව මේක සත්‍යස්වයෙන් අපිට තියෙනකොට මේකත් කල් බාහිර දෝෂයන් අල්ලගෙන දඟලුවා ඇත්ත වශයෙන්ම මෙතන මොකද මොකක්ද මගේ හිත ඇතුළේ තියෙන වේදනාව ඇතුළ ඇතුළම අල්ලගෙන තමන් තමන් අල්ලගෙන කරපු දඟලීම් දැක්කටින් යන්නේ දෙතරම් මොඩකමත් කියලා අපට අවබෝධ වෙන්න ඕනේ. දෙකීමත් ඒවා මෙතන තියෙන කෙනෙක් දැකලා මට ඇතුළේ හිතක් අමනාප හිතක් ඇති කරගන්න පුළුවන්. එයා අමනාපයක් ඇති කරගත්තද, දීපයක් ඇති කරගත්තද කියලා මම දන්නේ නැහැ. ඒවා දන්නේ නැහැ මම මේක ඇති කරගත්තද කියලා. ඒ අරමුණ දැක්කත් පස්සේ මගේ ප්‍රඥාවක් දාගන්නවා මේක ආකාරයෙන් පටිගය කියනාන්තමට ඒ සංඥාව ගන්න දුක් වේදනාවක් ඇති වෙනා. ඒ දුක් වේදනාවක් ගන්න ලැබෙන සංස්කාර ජනිත කරගෙන ඒක සැකසෙනවා. මේක සිදුවන්නේ බාහිර ලෝකයේ අහකට තුල අභ්‍යන්තරයේ සංකාණය තුල තමන්ගේ වේදනාව තමන්ම අල්ලගෙන කරටි කරටි හිටපු මුලාවෝනි වැටෙනවා. මෙන්න මේ මුලාව සත්‍යයක් වශයෙන් වැටෙනකොට බාහිර වශයෙන් මෙතන සංනාගති රටා ආවස්තික නෑදීමක් තියෙන දෙයක් නේ. මොකද සංනාගති රටාව නෙවෙයි යොදින තියෙන්නේ හදවතට අපේ ඉතිරි අපි අල්ලාගෙන දඟලන්නේ කියන සත්‍යයක් වශයෙන් දකින්න නිසා. දැකීමත් වෙනයි අන්න ඒ தත්යේ අපි අත්දකින්නට ඕනේ භවනාවේ පූර්ව කුසලයෙන් මේ අනාගාමී මාර්ගය ලබන්නට උත්සාහ අය මේක අත්දකින්නකොටම බාහිර සංස්කාර ලෝකේ නැතිකම ඈත්නවා එයි අපි අල්ලන්න දෙන්නේ අපි යන්නේ අපේ විසමයි කියලා අපිට සත්‍යත්වයක් තියෙනවා. මේ යථාර්ථයේ තුලින් තමයි කාමරාග පැතිරිච්ච සම්පූර්ණයෙන් බැලුවම දැක්කන්න පුළුවන්. යාලේකට පැලැස්තරයක් කලවනවා වගේ උදින් මේ පිළිකුලක් පිළිකුලක් කියලා හිතුවට අට්ඨේමත් කායේ කේතාලෝමා නතා කියලා හිතුවට අවදාවත් අහමදාගෙන කරන්න පුළුවන් සමක් නෑ. දොස්තරෝ වේන කවදාවත් විවාහගෙන කෙනෙක් කෙනෙක් නෑ දොස්තරෝ වුණ කෙනෙක්ට ඇයි ඇති ඔක්කොම දැකලා තියෙන්නේ. නමුත් මේගොල්ලෝ කඩලාදී පරිතය අපිට ආන්නේ. මොකද හේතුව සත්‍ය අවබෝධ කරගෙන නැති නිසා අනිත් කාරණාව මේ දේශනාව විචින සුත්‍රයේ නැති බව තේරුම් ගන්නට ඕන නාදාමයෙන් යනකේ. මොකද වේදනාව කියන්නේ දැන් මෙතන කියන රූපයක් අරගෙන සුඛයි සුඛයි කියලා කියනවා මගේ සුඛ වේදනාව. මේ වේදනාව විචින කවුද කියන්නේ නැතිද? ආඥාවක් තියනවාද? මම කියනවාද? වේදනා මාත්‍යයක් තියෙනවා සුඛයක් නෑ. පටිගත දුන අපේ සිත තුළ වේදනාවක් ඇති වෙන දෙන්නේ සංකල්පයක් ඇති වෙනවා ඒ කියන්නේ සංකල්පනා ඇති වෙනවා නැති වෙනවා ඉතින් ඇතිලා නැතිලා යන සංකල්පනා මාත්‍රික මොන හරියක්ද මොන අධ්‍යයක්ද මොන කාර්යයක්ද කියලා මොන නිරස්ත කරා ඉවකට දෙන්නේ කියලා අපි තේරුම් ගන්නවා මේ දෙකයි අපි පැහැදිලි පැහැදිලි නෙවෙයි අපේ හිත තුළ තියෙන සංකල්ප මාත්‍රයක නේද මේ සංකල්ප මාත්‍ර අතිපින් මාත්‍ර ඇති නැති කියා දෙකේ ජීවිතය ප්‍රවෘත්ති නිරුමු ඔය පාඩියේ විමාත්‍යක් තියෙනවා ඔය පාඩියේ කිසිම මාත්‍යක් නැති වෙනවා දුකින් දුකේ සත්‍යය වෙනස් බව අවබෝධ කරගන්න ඕනේ අනාගත මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරන ජනය ඊටත් එහා තවත් දෙයක් දකින්න ඕන මේ නිසා මුළු විශ්වයේ පුරාම පැතිරී ඇති මේ අජීව සංස්කෘතිය සියලුම වස්තුන් ඒ කියන්නේ කන අතුසා කන සියලුම වස්තුන් සංඥා එනම් බැඳලා කොට ඇති ආකාරයේ සත්‍ය වශයෙන් නැති මුලාකර තියෙන ධර්ම බව අප අවබෝධ කරගන්න ඕනේ. දෙවියන් කියලා මේ නිදි කියලා මේ දක්වන කියලා දෙවියන් කියලා දෙවියන් කියලා සත්‍ය කියලා කොටස් ගන්නට තමයි. ඔක්කොම තියෙන්නේ ඇති වැඩි නැති නැති යන ධාතු මාත්‍ර පමණයි. ඒවා බැඳීම සිතිවිලි මාත්‍ර පමණයි සිතිවිලි මාත්‍ර ධාතු මාත්‍ර පමණයි කියලා සත්‍ය වශයෙන් අවබෝධ වන්න ඕනේ. මම විශ්ව පුරාණ පැතිරී ඇති සම්මුති සත්‍ය සුලවන්නට ඕනේ. සම්මුතිය සම්පූර්ණයෙන් ගලවා උදුරා දමන්නේ අටහත් මාර්ගඵලයෙන් අනාගාමී මාර්ගයෙන් ගමනා සම්මුතියට බිම හැදෙන්නට නැවත නැගිටින්නට බැරිවෙන විදිහට. ඒ කියන්නේ මේකත් කොරන් නාම රූප ඔක්කොම මේකාකාරණ නාදාගෙන නීබල් දාගෙන හලවගෙන නීබල් අපි කටයුතු කළාට සත්‍ය වශයෙන් නියම දෙයක් නෑ කියලා සත්‍යත්ව වශයෙන් අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ අවබෝධය ඇති වුණ කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකයේම අර කලින් දීපු ආකාරයට අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය දැකමින් නිරෝධාන් පස්සනාව තුළින් නිරෝධයේ අත්දැකීමට ඕන. උදාහරණයකට කිව්වොත් අපි ආස්වාස්වාස්වාකරණයට ගනුව ශරීරයේ පුරා ආනාපාන භාවනාව පතුරවාගෙන ආස්වාස්වාස්වාරෝ ධාතුව දැන් සාස්වාස් වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුව එක්කෙනෙක් කියනවා. බාහිර වායෝ ධාතුවමයි ඇතුළතින්නේ ඇතුළේ තියෙන වායු ධාතුවමයි පිට කියන්නේ. දැන් මේ මුළු විශ්වයේ පුරාම යන්තා වායු ධාතුව පිළිච්ච යන්තා විස්තන ඇඳනම් මෙන්න මේ බාහිර පාස්වාද වායු ධාතුව සමග එක් කියන ආකාරයේ දක්වනවා. මුළු විශ්වයේ පුරාම ගන්නා වූ වායු ධාතුව මේ පාස්වාද වායු ධාතුව ආස්වාද වායු ධාතුව සමග එක් වෙනවා. ආභ්‍යන්තර සහ බාහිර කියන දෙකම ජීවත් වෙනවා. මේ කලින් දැකපු මාර්ග බලවත්තාදී නියදීන පංචස්කන්ධ ලෝකයේ මුතුන් ගැන දැකීම ප්‍රමාණවත්. නිවනාරා මාර්ගය ලබනකොට මුල් විශ්ව පුරාණ තියෙන අනිත්‍යතාවතාවයේදී නැමීමකට පටවෙන්න ඕන. ඊළඟට මේ ආස්වාස්වාස්වාද වායෝ දහතු ශරීරයේ ප්‍රතිදී යනකොට සිත් රූප කොට පටවි ආපෝ සූදෝ වායෝ කියන දහතු කොටස් හතරේ විවිධ කියන ආකාරයේ බලන දැන් මම උදාහරණයක් කිව්වොත් මේ අත්පුත ඇතුලේ තියෙන වායු දහසක් දිනවා ඇඟ ඇතුලේ තියෙන වායු දහසක් දිනවා ඒක එක්කම මොන එකතුරාම කියන පටවිය ආපෝතේ දෝහන පාවෝ කියන කොටස් අතරම දිනවා මගේ ඇඟෝ මේ දුකවට සම්බන්ධයි දුකේ තියෙන පටවිය ආපෝතේ දෝහාලෝ කියනවා බලන දුකව පොළොවට සම්බන්ධයි පොළොව කියන ලපොළු මුදු මහ පොළොවක් දිනවා පටවිය ආපෝතේ දෝහා කියනවා අත්දැකීම පොළොවට යන්තා දක්වන දේවල් දේවල් ගැන මේ දුකෙන් පස්සෝ ලංකා පිටියේ මේ සියලුම සංස්කාර මෙතෙන් දෙකට කැකිලට බුද්ධියක් කියලා මුළු සිස්තේම අනිත්‍යයට අනාත්මයට පත්වන ආකාරයක් දක්වනවා. මෙතෙන්ද පංචස්කන්ධ ලෝකයේ සීමා වුණේ පංචමේ තමන්ගේ ශරීරයේ සීමා වුණේ මුළු විස්සේ කරාම ප්‍රතිරෙන අනිත්‍ය දර්ශනය මුළු විස්සේ කරාම ප්‍රතිදී සිවරණ අනාත්ම දර්ශනයයි ඒ ලාවේ භාවනා නියුක්තිය. මොන්නේ විදිහේ මොන විදිහේ ප්‍රාණ අයත් සංස්කාර ඔක්කොම පතරේ ආදෝදී දුවායේ කිසිම වශයෙන් සත්‍ය වශයෙන් ගන්නට සත්‍යයක දෙවියෙක්ට භූතයක පුද්ගලයක නැත බාහිර වස්තු ඔක්කොම අපි මුලා කළා කියලා සම්මුතියදී දීනේ නිල දිනවත් ආවත මොන්නේ තම මුළු විශ්වයම සංස්කාර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලකලා සිටිනවා නූවන් නිරුත්තරීවි නිරුත්තරීවි යන ආකාරයේ නිරෝධාන් පස්සනාව කරන අත්දැකීම ගන්නවා. මෙම මහත්කමට ගාරිනොත් ඒ දකින්න සිත විරුද්ධ වෙන ආකාරයේ වතුනා මුළු දෙස්සම පහනක් නිවනා වගේ නිවිල සංස්කාර නිරෝධයේ අත්දැකීම අන්න ඒ විදිහට අනාගාම මාර්ගය අපට අත්දැකීම. ඔතකට ඒ අනාගාම මාර්ගයේදී අපි ප්‍රකාශ කළා මේ ලක්ෂණ කටපියදී අප සිත මායාලක දේවල් කියලා ඒවා අත්දකින්නට පුළුවන් ඇත්තද බුද්ධ කියලා ඒනම් ආයතේ සත්‍යගත සත්‍යත්‍රේ සත්‍යේකානාම පුරින් යෝනියේ කියන්නේ සමානයේ කියන හැම මුලාවක් බොරුවක් කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් සමාන කරන මේ මොන විදිහකට කටයුතු කරලා බලන්නේ එහෙම කරන්න පුළුවන් ආයතන සිටින සමාකීවේ දැන් උදාහරණයක් මම ලස්සන ගහන්නක් ගන්න මේ ගෑනු කෙනෙක් නම් මේ සයිකල් ගන්න. දැන් මම කන දැකපු ලස්සන ගහන්නක් ගන්න හිතාගෙන ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා ඒ රූපය අපි මවාගෙන ලස්සනයි ලස්සනයි කියලා බලනවා කියන්නේ. කොහොමද බලනකොට අපට දැන් අනාගාමී මාර්ගය ලැබුණේ සමාධිය කියන ජීවිතම සම්පූර්ණ කරගන්න. අයි ඒකත් සමාධිය සම්පූර්ණ කරන්න බොහෝ දුර නෑ. ඒක විනාඩියක් තුළදී ඒක පස්තර 15ක් ඉස්සත්වදී ගහන්නට මේක පස් කරන්න පුළුවන් කියන ඔහුගේ නිමිති මායක් කියන්නේ නැහැ. ධ්‍යාන ලැබීමට. ඒක නිසා මේ සමාධිමත් පිටකින් මේක තේරෙන නිසා අපට තේමාර ලක්ෂණයි ලක්ෂණයි කියපු රූපය මුලින් නිකුව මුලේ කායාවක් වශයෙන් හරියට වතුර පොතෙන් කායාවක් වශයෙන් තේමා ලක්ෂණය. දෙදෙනින් හදවතින් බැලුවොත් හදවත තුළ වතුර පොතෙන් කායාවක් තිය අර ලක්ෂණයි කියපු රූපයේ මූල හෝ කවර කොටසක් හෝ මුලින්ම හෝ දිස්සෙනවා. හරියට වතුර පොතෙන් කියන දිස්සෙන කිරිමක් වගේ අපි අර ලක්ෂණයි ලක්ෂණයි කියවට පස්සේ තමයි මේකේ මෙන්න මෙතනදී තමයි නාම රූප ගැන කියන ගැඹුරු අවබෝධයක් ඇතිවන්නේ. මේ තුනත් ඇයිද ඒ කතාවත් ටිකක් කියන්න ගැඹුරු කතාවක් හොඳින් අහන්න මේ නාම රූප කියලා කියන කලේ කය සංසිත මෙතෙක්යි මෙන්න මෙතෙන්දී නාම රූප කියන එකට ගැඹුරු අර්ථයක් දෙන්නට සිදු වෙනවා රූප කියන්නේ මේ බාහිර රූපේ අපිට දෙන මේ රූප නෙවෙයි අනන්ත වෙන සත්‍ය නෙවෙයි සංගමන සත්‍ය නෙවෙයි නාමයේ කියන ගැඹුරු නෙවෙයි ඒ වගේ රූප කියන්නේ මෙන්න මේ නාමයේ ඇතුළත තියෙන එකක් වගේ රූපයක් තියෙනවා. දැන් කියන්නේ මේක තේරුණාද මන්නේ? මේ මුලින්ම හතරේ තියෙන කිසිදු වල ඡායාව තමයි අපිට රූපේ කියන්නේ. ඒ ඡායාව කොහෙදදී කිසිදු මේ රූප තුළ මෙන්න ඡායාවක් වශයෙන් දැකින කිසිම රූපයකින් කිසිම වැඩක් නැහැ. නිකන් කල්පනා ගන්න මේ තුනට දැන් කිසිම සංස්කාර ලෝකයක් දැන් හිතන්නේ අප කියන කර්මයේ ගැනමයි තමයි කියන්නේ මුළු ලෝකෙ කොච්චර දේවල් තියෙනවද කියලා කිසිම වැඩක් අපිට දැනෙන්නේ මොකක්ද කිසිපත් වීමක්වත් තියෙනවද මතක් වෙනවද ඒ කිසි කොච්චර වටිනා දෙයක් නැත් අගේ දෙයක් නැත් ඒක වටිනාකම අගේ සඳහා පවතින අපේ යන මානසිකාරයක් නෙමෙයි විතරයි අර මානසිකාරය නෙවෙයි පස්සේ අර මුලින්ම හදවතේ අර ඡායාවක් වශයෙන් අපි දකිනවා දැකීමා පිළිපදිනවා ඒ සායාව දැකීම තමයි අපි චක්කු විඥානය කියලා අපි කියනවා. මේ ගැඹුරු කාරණා විස්තර කරන්න කැමති මේ සමහරවිට තේරෙන්නේ නැති නිසා මෙන්න මේ නාම රූප දෙකේ ගැඹුරු අවස්ථාවේදී තේනවා රූපේ කියන්නේ නාමය ඇතුලේ තියෙන ධර්මයක් කියලා. හිතන්නට එපා මේ මොනවාදයි මේ ධර්මයේ විකෘති කරනවායි මම කියලා. නාම රූප පසලවන්නේ හාමුදුර කතා තමයි මේ මේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාත්මක වෙන ප්‍රකාශ කරන්නේ. නාම රූප දෙක ඇත්ත වශයෙන් රූපේ නාමය දෙකේ මේ නාමයේ මවාගත්තු මේ ආකාරයෙන් නිර්මිතයක් තමයි රූපේ කියන්නේ. එහෙම නිර්මිතේ තමයි රූපෝලින් කිසිම වැඩකට සමන්නේ අපේ භාවනාවට අදාළ යන්නේ අපට ප්‍රයෝජනවත් ගන්නේ අන්න අර විදිහට සිපට වැටෙන යන කාරණා මාත්‍ර සහිත රූප පමණයි. එතකොට අපි ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතුවාම අන්න අර විදිහේ ලක්ෂණ රූපෝලින් කියනවා. ඕකමයි ලැබෙන්නේ. ඊළඟට මේක පැටයි පැටයි පැටයි කියලා වුණාම ගලවලා ඉතිරෙන්නේ ඉඳලා නැත්නම් අපි කියන මේකත් ගැටලා නැත්නම් ওই බබලක් පංගෝල වෙන නිකන් එහාට මෙහාට කරගෙන ගහන හැටි ගැටලා අතෝටි ගිරලා තියෙන හැටි මුත්‍රා බොක් කියලා තියෙන හැටි ගැටලා මේක පැටයි පැටයි පැටයි කියලා හිතනකොට අර පැටකම තියෙන අර ඉස්සලා ලස්සනට දෙන්නේ රූපයෙන් මොලේ හැදලා තියෙන ඉන්න මේක පැටයි අපි සැට කිලෝමීටර් සැටයකට ඉදලා හිටනකොට මොලේ යටි ඉඳලා. ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියනකොට ඒ විදිහට තමයි. මේ ලක්ෂණ සැට කියන එක තියෙන්නේ කිසිම කිසිදිය තන සමාමාන්තා. අපි ජීවිතාවන දකලා තියෙන සමහර මේ තරුණයන් මේ බලනම සැට ගේනවා නේද මම කල්පනා කරන්නේ මේ විදිහට ඇහිලෙම ඉන්න දුන්නේ නාන ගාන කන්නේ ඒක තමයි කියන්නේ. දකින්නක්තියයි මම කියන්නේ පහත් කරනන්නේ සමුද්‍රාද දිව්‍යාංගනාවක් වාගේ. ඒ දකින්න ආකල්පයට අනුව ඒක ලක්ෂණ. තමයි ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනකොට ඒක ලක්ෂණ තමන් සැදැල්කටයි කියලා හිතනකොට උත්සන්න තියෙනවා. අර ආන්තුරුනේ සිනාරිමට කාන්තාවක් දැකලා මට ඒක මොනවද කියලා දැන් තේරෙන්නේ මේ කතාව කියන්නේ. සිනාරිමකට කාන්තාවක් දැකලා නම් හරි පස්සෙන් නාවක්. කියන්නේ එතකොට එතකොට එතකොට අපිට කියන්නම් පාවන ගෑනියක් නම් දෙන්නේ කොහොමදතාව අහලා ඉන්නේ මොනවද මොකද මේ අපේ සිිතට අනුකූලවයි ලක්ෂණ සැකසීම තියෙනවා. මෙන්න මේ කායයත් එක්කම දැන් එකතු කරනවා. ලක්ෂණ කායයත් එකතු කරනවා. සැක කායයත් එකතු කරනවා. එකතු කරනවා. යනකොට සිත සම්පූර්ණයෙන් නිවිලා යනවා. ලක්ෂණකට කියන දෙක හිතේ මායාවක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියනකොට. ඒකත් දකින්න පුළුවන්. දැන් කෙනෙක් නැතේ නිමෙක් නැතේ කිලිමෙක් නැතේ කියන තත්ත්වය රෝධ කිරීම නම් සාමාන්‍ය නිමියක් අපමණ දැකගෙන තියෙන කෙනෙකුට තියෙන්න කරන්නට පුළුවන්. මම මේක දැකලා තියෙන එක මේකේ දැනීමක් අපරාණි මේක මොනවද අපරාණි මේ කරනවා දිගාලද මාර්ගයන්වයි දයිජාන්ති කරනවා ඒකෙන් පහය පාලා මුදල් විභාගට දවසට කපනවා මුදල් දෙක. ඒක මේ කිසි ගණනක් කරලා කපනවා අනිත් මේ කිසි මේ කියලා කපනවා දැන් මේ දෙන්නලන් වල කපුන් දෙක මුලට කලනවා මේ සංකල්පය ඔක්කොම ඈඩ් කරනවා ඇතුලේ දින ඔක්කොම අර ලක්ෂණ සුවඳ මේ සම්බන්ධ ලක්ෂණ දේවල් ඔක්කොම එළියට ගන්නවා. ඉතින් මේ අර නිම්මගේ ගුරුතුමෝ වැරදිලා හරියට කපන වීට ගෑනුන් ගැටලුවට දාලා ගෑනු පොත දැන් මිනිහා ගෑනුට දාලා ඕනකටකින් නැතුවට පස්සේ එන්නේ ඉස්සර ගියාම දෙකට ඒ ගෑනු ඉස්සර ගියොත් අනේ මගේ දුව අනේ මගේ පුතා කියලා තමයි ගෑ ගන්න නමුත් ඇතුලේ පුතා කියලා නෙවෙයි හරි මිනිහා දේවල් වෙන්නත් පුළුවන් මේක තමයි දක්නවා එතකොට මේ ඇතුලේ තියෙන දුක කොටස් වල මේ දේවල් ගැන කතා පිළිබඳව මස්තර බෑන්ඩාවක් ඉන්න බවක් නෑ ඇටකටවල තිබුණා මෝත්‍රාවල නෑ මල මල වල නෑ අසුන් කියලා නෑ කියලා සෙන්සර් වල මොකක්ද නෑ පුදුම වෙනස්කම් තියෙනවා පිටකල වල අරින්නේ නැති එක කෑලියක් බඩු අඩු අඩු කරනවා තියෙනවා නමුත් පස්සේ සාතෝ තේජෝ වායවත් දහතෝ හතර වශයෙන් සමයි ගේමු කියලා ගන්නද මෙන්නේ කියලා ගන්න දෙයක් නෑ උතුමයි උතුම සම්පූර්ණයෙන්ම ඉවත් කළේ එහෙම හරියට දෙලෙකින් කියනම ගත්තලයි ගුණාංගම ගත්තලයි ඊට පස්සේ අපිට මතකයේ තියෙනවා ඉලදිමුගේ මාසේ ගුණාංගමත් කියන්නේ බෑවා මේ නිහාගේ මෙයා ජයන්නේ කියලා අඳුර ගන්න කරේටක්වත් කියනවා ප්‍රමාණ කන්ටිකෝන් පැත්තකට දාන මේ දෙකක් වටපිටත් දැනෙන්නේ නැති බව පේනවා. තමන් මේ මොහොතේ දැනෙන්නේ කියලා බලනවා. උපතක් තිබුණේ රූපයන්ට කියන්නේ රූපයෙන් සමානව දෙකමතරලා කියන සිතින්නේ කබල ඔක්කොම අර උදාහරණක දෙකලා දැක්කද ආරමත් කොට ගහදරාද වස්තුම එකකට දාගුණම ඕනෙක ගෑනේ ඕනෙක නෙමෙයි ඕනෙක මම මේක රැක්කත් කරන හදවතට ඉතිනවා අපි කියන්නේ හිතමු ඒකට අර සංසද තුනක් ඒකට දැම්මද පස්සේ සම්පූර්ණයෙන්ම දෙන්නුනා ගමන්නේ නිගේ සත්‍යය නෑ කියලා අවබෝධය. එහෙම ගමන්න සම්පූර්ණයෙන්ම දෙන්නුනා නිවිලා. මේ අත්ය මේ සත්‍ය අත්යෙන් ආයතනෙ අපි මේ සැලසෙන දැනුම නිස්සිනා දෙන්නුනා කියන හැඟීම තුළ ලක්ෂණකට ලෝකේ තියෙනවා කියන හැඟීම තුළ අපි දැල්ලා ඉන්නවා. මේ ලක්ෂණ සැප කියන දේවල් ඇත්ත වශයෙන්ම සිටින් කරන මායාවන් නිසා කිසිම රූපයක් ලක්ෂණක් නැහැ කිසිම රූපයක් සැපක් නැහැ ඒක පස්වෙන් ඕනෑම සැප දෙයක් විතර බලන්න පුළුවන් කිසිම සැපක් නැතුව ඕනෑම ලක්ෂණ රූපයක් දෙස බලන්න පුළුවන් කිසිම හැලීමක් නැතුව. එයි ලක්ෂණකට දෙහිතුන නිදිලුක මේ විදිහටයි අනාගාම මාර්ගයේ සාමාන්‍ය අධ්‍යයනය අපි දැන් මේ කරන්නේ. අපි අනාගාම මාර්ගය ගැන ඊළඟ කතා කරලා දේශනාව නවත්වන්න කියලා යනවා. ඉවසක් කතා හොඳයි අනාගාමී මාර්ගයේ ලකුණු කෙනෙක් එයක් අරගෙන දුන්නත් කියලා සත්‍යයේ නාමයෙන් සම්පූර්ණයෙන්ම අහකට අත්හැරලා ප්‍රතික්ෂේප කළා අරහත් මාර්ගයේ ඵලයේ ලැබීම සඳහා උත්සාහ වෙන්න ඕන. මෙතන ඉන්නවා දෙදෙනෙක් කොතොන්දේ මෙතන මොනිකක් මේ ධර්ම ශ්‍රවණය කරන දෙදෙනෙක් කොතොන්දේ ඉන්නවා ඒකින් දෙනාට ප්‍රයෝජනවත් වීම සඳහා අපි මේ කාරණා ප්‍රකාශ කරනවා. මේ ඉස්සෙල්ලා දවසට අපි ගන්න දේශනා කරලා ඉන්නකොට එක්කෙනෙක් කියනවා තමයි කියනවා මුදම බැලන්ස් හැදෙන්නේ කියලා මම මේක බැලන්ස් හැදෙනවා. ඒක නිසා අද අපි කතා කරනවා ඒ දවස්වල කොහොමද නම් මේක කතා කරන්නේ හොඳයි දැන් අනාගාමී මාර්ගයේ සාපරිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා අපි ඊළඟට අනුවත් මාර්ගයේ සාපරිය සඳහා මේ පංචස්කන්ධ ලෝකයේම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා පංචස්කන්ධ ලෝකයේ මුදිරියන් දැකීමයි කරන්නට තියෙන්නේ ඒ විතරමකට විශේෂයෙන්ම සෝස භාගවතෙන් අපිට දැනගන්න තියෙන මේ භවයේ එක සත්‍යයක් සත්‍යයේ තිබෙන සුදුසු නැති එක සත්‍යත්වයෙන් තමන්ට දුක තුන අවබෝධ වන්නට ඕනේ ඒක සම්මා සම්බුද්ධත්වයට මට පත්වන්නට ඒකාන්ත වශයෙන්ම පුළුවන්. නැත්තම් මුළු විශ්වයේම ඉන්න ඔක්කොම දෙවියෝ ධර්මයේ සම්මා සම්බුද්ධත්වයට මටපත් වෙනවා කියලා සහායික කරලා කියනවා. එහෙම කියෙද්දී මට අද රහත් කියලා අදම කියනවා පාන්න පුළුවන් නම් අර සිතලගෙන සම්මා සම්බුද්ධත්වයේ අසු කිසිදක්කේ සත්‍යකට දීති කරලා මට ඊට වැඩිය එක දක්වා ජීවත් වෙනාට දෙවියෝ මේ පංචස්කන්ධ දෙකේ එකපක්ෂ ජීවත් කර සම්මා සම්බුද්ධත්වයට ලබනවට වැඩිය මේ මොහොතේ ආත්‍ර මේ මොහොතේ තියෙන පාට කියනවා ඒක සුසම් කියලා අවබෝධයක් කරගන්නවා. ඊළඟ කලකිරීමක් නිකන් සුදු කොට කලකිරීමක් දැනෙන කලකිරීමක් නෙවෙයි. මුළු ලෝක දිස්ත්‍රික්කම පන්නේ දැක්වීමට මුළු දිස්ත්‍රික්කම පරසක් වෙන සහාය ගැනීම වැනමක පයින් ලොකුමන තන විරාගයක් දක්වන්නේ ඒ සාමනේ සංස්කාරයේ දුකයි. ඒ තරම්ම මේ සංස්කාරයේ සමාදන් වෙන්නේ එක සුණයක් එක මොහොතක්. මේනාද දුක්ඛ සත්‍ය අවබෝධ වීමට තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඉතාම සුදුසු පිටක් නැත් ගඳපහනවා නේද මහණෙනි අන්න ඒ වගේ අසමත්තන් මේ උසස් සුඛාලයක් කරන මම බබලේ නවන්නේ වන්නා කරන්නේ නැත කියලා. අත්තමත්තන්දී දුකෝ දුක්ඛං දෝහෝති මේකෝ මුක්ඛේ අහං අත්තමත්තන්දී බවන් නවන්නේ අත්තමතෝ අක්ෂරා සංඝාතමත්තන්ති මෙන්න අසුතන ධන කායයක්වත් බැරි කියන මම කිසිසේ වර්ණනා කරන්නේ නැහැ මහණෙනි උත්තරම මේක අනාස්ථාසිකයි ආස්ථාදයක් නෑ ඒ තරම්ම මේක දුකයි ඒ තරම්ම මේක පිළිතුරු ඒ තරම්ම මේක ආනේක දෙයක් කියන මේ කිසිත් සත්‍යත්වයෙන් අවබෝධ වෙන්න පුළුවන් 牛皮没扒了。 ලෝකේ කියා බුදුහාමුදුරුවෝ යන්තා ධර්ම කියනවනම් ඒ සෑම දෙයක්ම විපාරින සත්‍ය බුද්ධකට ගන්න ඕනේ විශේෂයෙන්ම දුක්ඛ සත්‍යයෙන් මුළු කිච්චේම දැරිලා තියෙනවා බව කියන්න ඕනේ මොන දුක්ඛේ අන්තාද ඒ විශ්වේ කිසිම තැන අපම තේරුමක් ගන්න තැනක් නැතුව සෑම දෙයක් පුරාම දුක්ඛ සත්‍යයේ ප්‍රතිවිරුද්ධ දුක්ඛ සත්‍යයෙන් දැරිලා ඒකාන්ත දුක්ඛ සත්‍යයක් නම් තව කියන්නේ කියන සත්‍යයක් තව තියෙනවා ඕන. මේ බුද්ධ සත්‍ය කියන්නේ වෙන කිසියක් නෙවෙයි. අපේ මේ චිත්ත පරම්පරාවේ පැවැත්මම දුක්ඛය. චිත්ත යන්තාද ඇතිවනා නම් ඒ සිිතේ ඇතිවීමම දුක්ඛය. අනාගාමී වෙලා සුද්ධාවාදී කියන තුනක් මට කියන්නේ මොකක්ද? එයි එතනක් තියෙන්නේ නාම රූප දෙකක් පිළිබඳ මාත්‍රයක් ඇතිලා නැතිලා යන කවදා විදර්ශකේ ඒකත් දිනා දෙන මොකක්ද නෝ කියලා කියන්නේ. මොකක්ද මේ කියති වටිනාකම දුක් දෙකකටවත් පැතිරෙන්නේ නැති සම්පූර්ණ නිස්සාරණය සම්පූර්ණ දුක්ඛ සත්‍යයි සුද්ධා වාසයක පවතින්නේ කියලා සුද්ධා වාසයක පරිණිම් දාන සත්‍ය අදලකතුනේ උච්චතේ වන්නේ කොහොමද මෙන්න මේ විදිහට සත්‍යත් වශයෙන්ම තමන්ගේ හදට සීල සීලක්ම සත්‍ය දෙලා දුක්ඛ සත්‍යයෙන් මුළු විශ්වයම බැසී ගිය ආකාරය දෙලා මේ ධනෙට සත්‍යයක්වත් හදිසියේ තියෙන එපා එපා එපා නම් බලයේ සිටීමට කැමති නැහැ කියන එකද ජීවිත සිංහම අද සාක්ෂි එකඟවම සත්‍යය ආයතන අභූතීලා ඉන්න අවස්ථාවක් මේ පංචස්කන්ධ ලෝකයෙන් අපි අර කලින් කියපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දිනු කරනවා. මේ දිනු කරනකොට මේකෙන් තමයි දකින්නට පුළුවන් සියලුම නිරෝධය අපිට දකින්නට පුළුවන් වන්නේ. මේ ආනාපාන සති භාවනාව විදිහට වෙනවා ආස්වාද ප්‍රාස්වාද වායු ධාතුව ශරීරේ පුරා පැතිරෙනවා ඒ ශරීරයේ පුරා පැතිරී ගමන් කරන ආස්වාද ප්‍රාස්වාද වායු ධාතුව එකම එකම නිරන්තර නිරන්තරයෙන් ඉදිරියට සිදුවෙන නමස් කරනවා මේ නිරන්තර ආකාරය අනුවම මුළු විශ්වය පුරාම අර කලින් තුවා වූ වායු ධාතුව සම්පූර්ණ නොකුලකක් නිනවා දුන්නක දුපාන්තිකක් නිනවා මේක මේ මේ මේ මේ ඈතට ඈතට ඈතට යන හත්වට බලනකොට කිසිම දෙයක් දැක්කත් බලන්නට කියන්නේ ඔක්කොම නිලා මොහොත බලන හතරියා පොතින් වායු ශරීර කොටස මේ කටේ කොට සම්බන්ධ වූ පුදුමී නීතිය මේ ලෝකයේ මේ පුත්තිය දස්වන සත්‍ය පුදුලි ලෝකම ධාතු වශයෙන් තෙන්නා සම්මුති සත්‍ය සම්පූර්ණ දැනෙන දින සම්මුති කියන්නේ අපි සංඥාවල් දාන්නේ මේ විදියට ලෝක සම්මතය කරනවා මේ කියන්නේ කියලා මේ සම්මුති ඔක්කොම දෙන්නේ ලක්ෂණ මුළු විශ්වයම මේ ධාතු මාත්‍රයක් පමණයි කියන්නේ කියලා මේ ධාතු ඔක්කොම ජීවී ජීවී ජීවී ජීවී යන ආකාරය බලනවා හරියට මං කලින් කිව්වේ දුකටයක් වතුරට දැම්මම කියලා යන මොකක් කරන්න කියනවා මේ මොන කිසිම කිසිම දෙයක් නැතුව සර්ව සම්පූර්ණ වශයෙන් ජීවිතනවා ඒ ජීවිතනකොට නම් ඒ ජීවිතන පස්සට කරනකොට මේ දකින්න සුඛ සම්පූර්ණ ජීවිතන කිසිම නාමයක් රූපයක් නැතිවත් බුද්ධට වෙලා ආදී සම්පූර්ණ සර්ව සම්පූර්ණ මුළු දුක් ශූන්‍යත්වයක් අපි අත්දකිනවා මුළු විශ්වයම එතන ශූන්‍ය ගුහාව කිසිදයක් නැති අභ්‍යවහා සැත්වෙන් ගියා. මෙන්න මෙතෙන් දාපුවම තමයි අපේ ලෝකා විසිනෝ රැවටින්නේ අපි රහත් වුණා. හැබැයි ඒක රහත් වුණත් නෑ. එතෙන් විසිනෝ අරූපාවචර ධානයේ සිටපත් වීම. මේ අය දැන් කලබල වෙන්නත් පුළුවන්. මොකද රූප